අපේ මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වී කටයුතු කරන පින්වතුන් දන්නවා. මෙම සාකච්ඡා මාලාව තුළ අපි අලුතෙන් සාකච්ඡාවට බඳුන් කරන්නට ආරම්භ කළේ කෙලස් දුතාංගයන් පිළිබඳව. කෙලස් දුහුවිලි පිඹ හරින සිඳ බිඳ දමන එහෙම නැත්නම් සොලවා දමන්නට හේතු වෙන ඒ වගේම අල්පේච්ඡතාවය සන්තුෂ්ඨතාවය සුභරතාව කියන මේ ගුණ ජීවිතයට බද්ධ කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර හැකි ප්‍රතිපදාවන් 13කට තමයි තෙලස් දුතාංගයන් කියලා සඳහන් කරන්නේ ධුතංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර ශ්‍රේෂ්ඨ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඊටාම හොඳ අල්පේච්ඡ ඒ වගේම බොහෝම හොඳ ශාසන හිතකාමී ජීවිතයක් ගත කරපු මහරහතන් වහන්සේ නමක් බව අපි දන්නවා. උන්වහන්සේගෙන් පැවත එන සිසු පරපුරත් ඒ වගේම දොතංගධාරී භික්ෂුන් වහන්සේලා විදිහට කටයුතු කරපු බවක් අපි දන්නවා. ඈත අතීතයේ වැඩ සිටි සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා මේ ධුතංග 13ම ආරක්ෂා කරපු බව සමහර තැන්වලදී 13ම බැරි වුණත් මේ කියන ධුතංගයන්ගෙන් එකක් දෙකක් හරි ආරක්ෂා කරපු බවත් අපි හොඳින්ම දන්නවා. එතකොට ධුතංග කියලා කියන්නේ සිල්පද නොවන බව අපි පළමුවෙන්ම සාකච්ඡාව ආරම්භයේදීම අවධාරණය කර ගැනීම වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට දුතාංග උල්ලංඝනය කිරීම තුළ සිඳී යාම තුළ කිසියම් පවක් අකුසලයක් සිදු වේදයි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයත් අපි අද දවසේදී සාකච්ඡාවට බඳුන් කරන්නට නියමිත වෙනවා. එසේ වෙතත් දුතාංග යනු සීලය හැටියට ගැනෙන අපි සිල්පද සමාදන් වෙන ආකාරයේ සීලයක් නොවන බව අපි අවධාරණය කරගත්තොත් වඩාත් යෝග්‍යයි සරලකම, ඡාම්කම, අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨතාවය දිනු කරන්ට හේතු වෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමූහයක් විදිහට මෙය තේරුම් ගත්තොත් වඩාත්ම යෝග්‍ය වෙනවා. ඉතින් අද අපි මේ දුතංග පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. සිරිත් පරිදි ඔබට මට අපට තියෙන ගැටලු ප්‍රශ්න විසඳාලමින් අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරන්නේ අපේ ඔබේ ආරාධනාව පරිදි මිස්ථානයට වැඩම කර සිටින්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටක ආචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය විරහවත්ති පඤ්ඤාසිරි මහින්පාණන් වහන්සේ අපි හාමුදුරුව පාද නමස්කාර පූර්වකව අද ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපි හාමුදුරුවනේ. අද අපි සාකච්ඡා කරන්නේ තේ චීවරිකාංගය පිළිබඳවයි. ඒ පිළිබඳව අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. ඒව විසඳා ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂක පින්වත් ඔබට තියෙන ගැටලු තේරුම් අරගෙන ඔබගේ ප්‍රශ්නයක් ලෙසින් මම අපේ හාමුදුරුවන්ට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් අපේ හාමුදුරුවෝ මම අහන ප්‍රශ්නවලට සානුකම්පිතව ඉවසා දරාගෙන මා කියන දේවල් දරාගෙන බොහෝම විචක්ෂණ ශීලීව උත්තර දෙනවා අපිට අනුකම්පා කරලා අප සමග කිසිදු ලෙසකින් පුරණවන්නේ නැතුව. ඒ පිළිබඳව මගේ යටහත් පහත් කෘතවේදීත්වයේ ශීර්ෂ ප්‍රණාමය අපේ හාමුදුරන්ට හිමි කර දෙමින් මම මුලින්ම අහන්න කැමති අපේ හාමුදුරනේ මේ තෙලස් තුකාංග අතර ගැනෙන දෙවැනි දුතාංගය වන තේ චීවරිකාංගය කියන්නේ මොකද්ද? වචනේ තේරුම මොකද්ද? සහ ඒ පිළිබඳව විස්තර විවරණයක් කරලා දෙන්න ලෙස ගෞරවයෙන් සිටිනවා. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ තෙලිස් දුතාංග අතර දෙවැනි දුතාංගය තේචීවරිකාංගය. ඉතින් මේ තේචීවරිකාංගය සමාදන් වෙන වික්ෂුන් වහන්සේ චතුක්ක චීවරම් පටික් පටික්කා පටික්කාමි තේ චීවරෙන් තේ චීවරිකංගම් සමාදියාමි කියලා මේ දුතාංගේ සමාදන් වෙනවා. ඒ කියන්නේ සතරවෙනි සිවුර ප්‍රතික්ෂේප කරනවා. කියන්නේ සිවුර තුනක් පාවිච්චි කරන හතරවෙනුව පූජා කරනවා නම් ඒ චීවරය ප්‍රතික්ෂේප කරනවා. හැබැයි තුන් මේ තුන් සිවුර පරිහරණය සමාදන් වෙනවා. හතර වෙනුවට ලැබෙන්න තියෙන සිවුරක් තියෙනවා නම් මම ඒක ප්‍රතික්ෂේප ඒ ගන්නෙ නෑ කියලා අදිස්ථාන අදිස්ථාන කරනවා. මේ තුන් සිවුර පරිහරණය කරනවා කියලා අදිස්ථාන කරනවා. එතකොට ස්වාමීන් මේ තුන් සිවුර කේතිවර කාංගය ගත්තාම අපි දන්නවා ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා අවුරුදු 20ක් යනකම් මේ ශාසනය ශික්ෂාපද පැනවීමක් සිද්ධ වුණේ නැහැ. එහෙනම් ඇයි අපේ හාමුදුරනේ එහෙම වුණේ නැත්තේ? ශික්ෂාපද පැනවීමක් උනේ නැත්තේ ස්වාමීන් වහන්සේ එහෙම පනවන්න හේතුවක් උනේ නැහැ. එහෙම. දැන් අපි සූත්‍ර පිටකය ගත්තාම සූත්‍ර පිටකයේ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේටම හිතිලා දේශනා කරපුවා තියෙනවා. කවුරු හරි අහපු ප්‍රශ්නයකට උත්තරයක් හැටියට සූත්‍ර දේශනා කරලා තියෙනවා. හැබැයි විනය පිටකයේ විශේෂත්වය තමයි හේතුවක් නැතුව කිසිම දවසක බුදුරජාණන් වහන්සේ අද මහණෙනි මට හිතුණා මෙන්න මෙහෙම ශික්ෂාපදයක් පනවන්න කියලා එකම ශික්ෂාපදයක්වත් පනවලා නැහැ. එහෙම මුළු විනය පිටකයේම කෝටියක් සංග්‍රහශීලයේ තියෙනවා නම් ඒ සෑම ශික්ෂාපදයක්ම පනවලා තියෙන හේතුවක් නිසා. එහෙම. එහෙම හේතුවක් පැන නැගුණේ අවුරුදු 20ක් යනකම්. මොකද ඒ තරම් පාරමී පිරිච්ච කෙලෙස් අඩු පුජ්‍යලිය තමයි මුලින්ම මේ ශාසනය සතුන් ගත උනේ. ඒ වගේම නික්ලේශී උත්තමයක්. එහෙනම් එතකොට ඒ කාලේ මොන වගේ ක්‍රමයකටද භික්ෂුන් වහන්සේලා හික්මවන්නේ නැත්තේ? ඇත්තම සාමාන්‍ය කෙලින්ම තථාගතයන් වහන්සේ දැන් මොකද බොහොම පුණ්‍යවන්ත අය. දැන් අපි ගත්තොත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බලන්නකෝ. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් කලින් අස්සජි මහරහතන් වහන්සේගේ එක බණ පදයක් අහනකොට දැන් ගාථාව ඉවර වෙන්න හම්බුන්නේ නෑනේ. එහෙම ගාථාවේ පද දෙකක් කියනකොට සෝවාන් ඵලයටපත් වුණා. ඊළඟට ස්වාමීන් ඒ ගාථාවෙම ඊතර කොටස සම්පූර්ණ ගාථාව අහනකොට කෝලිත මුගලන් පසු කාලේ ඒ සෝතාපන්න වුණා. එහෙමනම් ස්වාමීන් මුල් කාලේ ඇත්තටම මේ බොහෝම ප්‍රඥා අධික පාරමී පිරිච්ච අර ඇත්තටම අර නෙළුම් පොහොට්ටු වගේ සූර්යාලෝකේ වැටෙන්න විතරයි තිබුණේ. ඉතින් ඒ නිසා ඒ අය ඒ ස්වාමීන් වහන්සේලා එක් වුණා. එතකොට මුල් කාලේ ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් යනකම් දැන් බුදුරජාණන් වහන්සේ අපේ බෝසතරණන් වහන්සේට දා මේ සිවුරු පූජා කළේ ගෙදරින් නැත්නම් ඒ මාලිගාවෙන් අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ අර ගතිකාර බ්‍රහ්මරාජයානේ. එහෙම. ඉතින්පත් බෝසතරන් වහන්සේ ඒ සිවුරු පරිභෝග කරමින් තමයි අටපිරිකරක් පූජා කළා. ඒ ඒවා පරිහරණය කරමින් ලෞතර බුද්ධ රාජ්‍යය දක්වාම ආවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගෙන් ඉඳලා ස්වාමීන් වහන්සේලාට සිවුරු ලැබුණ ඒ භික්ෂු මහානකම ලබා ගත්තේ. උන්වහන්සේලාට ලැබුණේ 이르දමේ සිවුරු. එහෙම. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලාට මෙහෙම චීවරය පිළිබඳව සිකපද පනවලා තිබුණෙත් නැහැ. උන්වහන්සේලා පරිහරණය කළේ අටුවා පොත්වල සඳහන් වන්නේ පාංශකෝල සිවුරු. එහෙම කාලේ. ඉතින් මුල් කාලේ ඒ පාංශකෝල සිවුරෙන් ලැබුණා. ඉතින් අන්තිමට අවුරුදු 20ක් ගියාට පස්සේ රජගහනුවරදී කොමාරබච්ච ජීවක වෛද්‍යාචාර්යතුමා තමයි කිව්වේ ස්වාමීනි භාගතුන් වහන්සේ මේ විත්තුන් වහන්සේලාට තුන් සිවුර පමණක් නෙවෙයි මේ ගෘහපති සිවුරක් අපි පූජා කරන සිවුරු මේ භික්ෂුන් වහන්සේලාට පාවිච්චි කරන්න අවස්ථාවක් එහෙනම් තුන් සිවුර කියලා කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරගත්තොත් හොඳයි. ඔව් තුන් සිවුර කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම දෙපට සිවුර සංඝාටිය ඊළඟට උත්තරා සංඝය කියලා කියනවා මේ තනිපට සිවුරට. ඊළඟට අන්තරවාසිකය කියලා කියනවා සාමාන්‍යයෙන් මේ අඳන අඳවසර. එහෙම. ඒකට මුල් කාලේ ඔය තුන් සිවුර තමයි පාවිච්චි කරේ. අපි අහන්නේ දැන් සාමාන්‍ය කෙනෙක්ට බැලුවොත් අඳනය සහ උත්තරා සංඝයවත් තනිපට සිවුර ඇඳගෙන හාමුදුරු කෙනෙකුට ඉන්න පුළුවන්කම තියෙනවනේ. ඇයි සංඝාටියක් පනවන්න හේතුව? ඇත්තටම සමහර එදා ඉන්දියානු සමාජයේ අතර ඉන්දියාවේ ಭಾರತේ එක හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අධික සීතලයි. එහෙම. අධික සීතල කාලයට ස්වාමීන් වහන්සේ නමකට එක චීවරයකින් ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒක අත්හදාවල්ලා තියෙනවා. ඒ සංඝාටියේ පැනවීම සිද්ධ කළ තියෙන උන්වහන්සේ කලතුව අත්හදා බැලීමේ අනතුරුව. අත්හදා බැලීමේ අනතුරුව. ඒක එකක්. මොකද සීත කාලයේට වික්ෂුන් වහන්සේලාට පහසුව පිණිස. අනිත් එක ස්වාමීන් වහන්සේ අපි කොහරි ගියාම දැන් තථාගතයන් වහන්සේට පවා ආනන්ද මාහිමියන් වහන්සේ අසම්පනවනවා කියලා කියන්නේ මේ දෙපට සූර තමයි සංඝාටිය තමයි දෙකට නම තුන හතරට නමලා කුෂන් එක වගේ එතකොට ඒක පහසුවෙන් ඉන්න පුළුවන් ඝනකමද තියෙන නිසා පැහැදිලිවම එතකොට ඒ ඒ ආනිසංස බලලා තමයි තථාගතයන් වහන්සේ මේ දෙපට සිවුර සංඝාටිය අන්දනවා දාලා ඒ කියන්නේ අපහන සීත කාලේ තමයි වැඩි හරියක් සංඝාටිය පාවිච්චි වෙන්නේ එහෙමද නැත්නම් රස්නේ කාලේ උත්තරාසංගය වැඩි හරියක් පාවිච්චි කරනවා සීත කාලේ සංඝාටිය පොරවලා උත්තරාසංගය පැත්තකින් තියලා තියෙන එහෙම වෙනවද අපහන්නේ කොහොමද සාමාන්‍ය පරිහරණය කිරීමේදී වෙන්නේ පරිහරණය කිරීමේදී සාමනාත දැන් ඇත්තටම තුන් සිවුර අසු කාලීන සික පදයක් තියෙනවා තුන් සිවුර අදිස්ථාන කරලා තමන්ගේ අත්පස පියාගන්න එහෙම මේ හැම අරුණකදීම තුන් සිවුර ළඟ තියෙන්න ඕන අත්පස කියන අත ළඟ අත ළඟ අල්ලගන්න පුළුවන් දුර තියෙන්න ඕන දුර තියෙන්න ඕන එහෙමයි එතකොට සාමනාත මේ දැන් තුන් සිවුර පරිහරණයේදී එදා බුද්ධ කාලේ සිවුරු තුනම එක සැරේටම අඳින්න ඕනද අපි හන්නේ මං අහන්නේ එහෙම නැත්නම් අඳනේ තනිපට සිවුරයි අඳනේ දෙපට සිවුරයි අඳිනවද ඒ අඳින කාල තියෙනවා ඒ ප්‍රශ්නේ එහෙමයි දැන් අද අපි ගත්තාම අපිට දැන් අද වර්තමානයේ කෙරෙන විදිය එහෙමයි අපි ඒකට හිතා ගන්න පුළුවන් ඒ කාලේ සිද්ධුමනේ කොහොමද කියලා ඒක කිසිම විනයට විරුද්ධත්වයක්වත් නැහැ ස්වාමීන් වහන්සේ නමක් දැන් රස්නේ කාලේට අන්දනයයි තනිපට සිවුරයි අන්දනේ ඇඳලා තනිපට සිවුර පුරවගෙන දෙපට සිවුර නවලා සම්මන් සමානලාට කරේ දා ගන්නවා. එහෙම. මොකද මේ සිවුරු දෙකක් එකට කරලා දැන් දෙපට සිවුර කියන්නේ පොටවල් දෙකක් නේ. එහෙමයි. ඒකයි නැවත තනිපට සිවුරයි ඔක්කොම පුරවන. පොටවල් තුනක් එක සැරේට පුරවන්නේ. පුරවන්නේ ගියොත් ප්‍රශ්නේ කාලෙට ඒක බිත්තුවට අපහසුවක්. අනිත් එක අපේ මේ ලංකාවේ රස්නට වැඩි ඉන්දියාවේ අධික රස්නයක්. රස්නේ කාලේ තියෙනවනේ සාන්නත්. එතකොට අදටත් අපේ රටේ වුණත් සාමණේරලා බොහෝ සාමණේරලා තනිපර සිවුර කරවලා දෙපට සිවුර කරේ දා ගන්න අවස්ථා තියෙනවා. හැබැයි බොහෝ ස්වාමීන් වහන්සේලා බොහොම සිවුම් සිවුරක් තනිපට සිවුරට අරගෙන නැත්නම් කරේ දාගෙන ඉන්න එක ටිකක් අපහසු ස්වාමීන් වහන්සේලා. ඉතින් ගමන් වඩිනකොට දෙපට සිවුරයි තනිපට සිවුරයි පරෝගන එහෙම වඩින අවස්ථා තියෙනවා. එහෙම ඒ සිවුරු දෙකම එක එකට පුරවාගත්තක් තියෙනවා. ඉතින් අර ඉන්දියානු සමාජයේ බොහෝ සෙයින්ම සාමනාත සීත කාලයට නම් අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේලා මේ සිවුරු තුනම පරිහරණය කරනවා. එහෙම. ඉතින් අර කොමාර බච්ච මේ වෛද්‍යාචාර්යතුමා ගෘහපති සිවුර අමතන මේ වික්ෂුන් වහන්සේලාට පූජා කරන අවස්ථාව ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලපුවාම තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් අවස්ථාව ලබා දුන්නා. එහෙම. ලබා දුන්නට පස්සේ ඒ කාලේ හිටියා මේ චබ්බග්ගය කියලා භික්ෂුන් වහන්සේලා පිරිසක්. අපි හන්නේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ කොමාරපස්ස ජීවක වෙදදුරුතුමාගේ ඉල්ලීමට ප්‍රථම ඒ කියන්නේ ඒ දක්වාම මේ භික්ෂුන් වහන්සේලා මේ පාංශුකුල සිවුරු විතරද පරිහරණය කළේ වෙනත් සිවුරු සකසා ගැනීමක් කරලා නැද්ද අපි හන්නේ? ස්වාමීනාත් ඒ දක්වාම පොතපතේ සඳහන් වන්නේ අටුවාවල දැන් ඇත්තට සීවරක් හන්දකේ මම මේ සාකච්ඡාව දෙන්න කලින් බැලුවා. එහෙම. ඒ ඇත්තටම ස්වාමීන් සඳහන් වන්නේ ස්වාමීන් වහන්සේලා දැන් 이르දිමේ වශයෙන් ලැබිච්ච සිවුරු ඒ කාලේ මොකද එහි භික්ෂු මහානකම මුල් කාලේ සෑහෙන ස්වාමීන් වහන්සේලා පිරිසකට ලැබුණා. ලැබිලා තියෙනවා. එහෙම. එතකොට ඒ චීවරයත් ඒකයි අර පාංශකෝල අපි ඊට කලින් කතා කරපු පාංශකෝලිකාංගයේදී ඉර්ධමේ වශයෙන් ලැබෙන චීවරයත් පාංශකෝල හැටියට ගණන් යන්නේ ඒකයි. එහෙම. ඒකත් පාංශකෝලයක් හැටියට එතන සඳහන් වන්නේ. එහෙම. එතන ඉඳලා ස්වාමීන් වහන්සේ ඒ කාලේ මුල් කාලේ එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලාට මෙහෙම සිවුරු හදලා පූජා කරන්න ඕනේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා පාංශුකූල පාංශුකූල වශයෙන් ගන්න පුළුවන් අර සිවුරු රෙදි කෑලි අපි කිව්වා 20 ගාණක්. 23ක් කිව්වා. ඉතින් ස්වාමීනත් ඒවා තමයි ওই කාලය තුළ පරිහරණය කරලා තියෙන්නේ. එහෙනම් අපහන්න මට මේ කල්පනාවට එනවා මේ වෙලාවේ දැන් අර බාහ්‍ය දාරුචීරිය පැවිදි කරන්න යද්දී එයාට අර ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි කරන්නට තරම් පුණ්‍ය ශක්තිය තිබිලා නැහැනේ අපේ හන්දරනේ මේ දැන් සාමාන්‍යයෙන් කතාවට කියන්නේ අපි අහලා තියෙන විදිහට මේ ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාව ලබා ගැනීමට නම් සංසාරයේදී අෂ්ට පරිස්කාර පූජාවන් සිදු කරලා තියෙන්න ඕන කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දැන් මෙයාට මේ සිවුරු පිරිකර හොයාගෙන ඉන්න කියලා පිටත් කරලා යවුවනේ අපේ හන්දරනේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ කොහෙන් හරි පාන් සුගල සූරක් හොයාගෙන ඉන්න කියන එකද? ඔව් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ එතනදී තථාගතයන් වහන්සේ අපිට දෙපැත්තක් හිතන්න පුළුවන්. එහෙම. දැන් එතනදී දාරුචූරියට ආයශ තිබුණෙත් නැහැ. එහෙමයි. තථාගතයන් වහන්සේ ඒකත් දැක්කා. ඒ නිසා තථාගතයන් වහන්සේ සිවුරු සොයාගෙන එන්න කියලා කිව්වා. සිවුරු සොයාගෙන එන්න කියලා කිව්වහම සම්මත ඇත්තට මෙතනදී මං මට හිතෙන්නේ පාංශ කුල සිවුරු තමයි. එහෙම කොහෙන් හරි අවශ්‍ය අවශ්‍ය පාංශ කුල සිවුරු තමයි. අපේ අනේ ඒ කාලය වෙනකොට මේ සිවුරේ සැකස්ම මේ විදිහට තිබ්බද එහෙම නැත්නම් අර තනින් තන එකතු කරගන්න රෙදි කෑලි ටිකක් අරගෙන අපිලිවෙලකට මහගන්න සිවුරක්ද තියෙන්නේ නැත්නම් මුල් කාලේ. කාලේ ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි ගත්තොත් දැන් මුල්ම කාලේ සිකපද පැනවීමක් නැහැනේ. එහෙමයි. මුල් කාලේ ස්වාමීන් දැන් පින්නපාතේ රැයට පවා බිත්තුන් වහන්සලා පින්නපාතේ ගිහිල්ලා තියෙනවා. එහෙමයි. ඒක වරදක් හැටියට කවුරුත් ප්‍රකාශ කරන්නේ මොකද එහෙම ශික්ෂාපදයක් තිබුණා. පැනවලා තිබුණ නැති නිසා. නැති නිසා. ඒ නිසා මේ චීවරෙත් එහෙමයි. ඉතින් ලැබෙන ලැබෙන වෙදි කෑලි අඬ දාලා අපි අර සාමාන්‍ය ගෙවල් වල ඔය ඇතිරිලි එහෙම හදන්නේ. එහෙම. මං හිතන විදිහට ඒ විදිහට මේ සිවුර සකස් කරගන්න ඇති. එහෙම. අසු කාලයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සිවුර සකස් කරගන්න විදිය හැම දෙයක්ම දේශනා කරේ අවුරුදු 20කින් පස්සේ. එහෙම. අපේ අනේ දැන් සාමාන්‍ය සිවුර කඩ කැපීමමත් අනුදැන වදාහලා තියෙන දැන් මේ සිවුර හොරු පැහැර ගන්නත් අරගෙන තියෙනවනේ අපි හන්නේ විවිධ පාට වලින් තිබිලා ගිහියෝ අඳින්නත් ඒවා හාමුදුරුවෝගෙන් උදුරගෙන ගිහිලා ගිහියන් පොරවන්නත් පටන් අරගෙන තියෙනවනේ එතකොට ඒ අනුව මේ සිවුර මුල් වකවානුවේ නිශ්චිත පාටකින් නිශ්චිත හැඩයකින් නොතිබුණා නමුත් විලිවසා ගන්නට ප්‍රමාණවත් විදිහේ රෙද්දක් විය හැකියි නේද අපි හාම ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අපි රෙද්දක් කියවහම තාපසයෙකුට ගැළපෙන පාටක් ඉතින් සම්මතයක් වශයෙන් තියෙන්න ඇති. මොකද තථාගතයන් වහන්සේ අපි දැන් හිතමු උන්වහන්සේ පරෝප සිවුර. ඊළඟට 이르දමේ වශයෙන් පිනට ලැබිච්ච සිවුරෝ ඊටාම ඒ තියෙන්න ඕන ආකාරයටම තියෙන්න ඇති. එහෙම. මොකද ඒ සිවුරු අනුසාරයෙන් අනිත් ස්වාමීන් වහන්සේලා සිවුරු සකස් කරගන්න ඇති. මොකද දැන් සාමාන්‍යයෙන් අත්‍තරම් ස්වාමීන් වහන්සේ මේ ජීවරයට අපි කසාවත කියලා කිව්වට මේක කසාවත නෙවෙයි හරිම වචනේ මේක කසට වත. එහෙම. මේක මේ කහට පාට තියෙන දෙයක්. එහෙම. එතකොට මේක දැන් අපි ඒක පසු කාලේන කතාවත කියලා කියනවා. එහෙම. නමුත් ඉතින් මේක නියම වචනේ මට හිතෙන්නේ කසට එහෙම කසට පැහැය කියලා කියන්නේ සාමාන්‍ය අපි උදාහරණයකින් ගත්තොත් මොන වගේ පාටක්ද අපි හඳුනන කසට පැහැය නුග ගෙඩියක ඉදුණු නුග ඵලයක ඔව් එහෙම නුග ඵලයක කියන සාමාන්‍ය දැන් ඇත්තටම දැන් සිවුරු වල අපි පාට ගත්තොත් සිවුරු වල පාට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දැන් දැන් සුදු පාට සිවුර උන්වහන්සේ අනුදැනව දාරලා නැහැ. එහෙම නිල් පාට සිවුර, කළු පාට සිවුර, රතු පාට සිවුර, එහෙම කහ පාට සිවුර, මේ අකප සිවුරු. එහෙම. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ එහෙනම් මේ කහ පාට සිවුර කොහොමද කියලා. නමුත් අපහන්න දැන් ඒ අකප කතාව එන්නේ සිවුරක් අනුදැන වැදෑරුවට පස්සේද එහෙම නැත්තම් ඒක කලින්ම ඒතර එහෙම මේ මේවා පහනම් කියලා දාලා තියෙනවද අපිට? සාමාන්‍යයෙන් මොනම ශික්ෂාපදයක්වත් අවුරුදු 20ක් යනකම් පනවලා නැහැ. එහෙම. එහෙමනම් සිවුරු පිළිබඳව ශික්ෂාපද පනවලත් නැහැ. එතකොට අපිට දැන් මුල් අවුරුදු 20 අපි හිතුවොත් එහෙම මුල් අවුරුදු 20 ඉර්ධිමේ සිවුරු තිබුණා. එහෙම. එතකොට ඒ සිවුරු දැන් අපි හිතමු බහුතරයක් 1000ක් වික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් අපි හිතමු 800ක් එහෙ වික්ෂු මහානකම ලබාගත්තායි කියලා. එහෙමයි. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු අනුසාරයෙන් අනිත් ස්වාමීන් වහන්සේලා සිවුරු හදාගන්න ඇති. ඒ පාටට. එහෙම. එහෙම නැත්නම් දැන් මේ පිරිසක් එක්ක ඉන්නකොට ඔක්කොම මේ මේ විදිහට දැන් සාමනහද මතක් කරපු විදිහට අර නුග ගෙඩියක පාට පිටිච්ච නුග ගෙඩියක පාන දැන් අපි ඇත්තම කියනවා නම් අපි සිවුරු හදා ගන්නකොට රතු පාටයි අපි ඩයි වලින් සිවුර එහෙම පාට කරොත් රතු පාටයි දුඹුරු කහ පාටයි කළු පාට නැත්නම් දුඹුරු පාට. මේ පාට තුනම කවලම් කරපුවාම සාමනහස දැන් මේ දැන් මේ සිවුර දැන් මේ සාමාන්‍ය පොරවගෙන ඉන්න සිවුර කහ පාට නෙවෙයි. රතු පාට කියලා කියන්නත් බෑ. එහෙමයි. එතකොට ඒ කෝගෙම මිශ්‍රණයක්. එතකොට එහෙමනම් මේක තමයි මේ මේ මේට මේ ඒ කියන්නේ එක පාටක් නොවෙන්න ඕනේ. රතු පාට නම් කෙලින්ම කෙනෙකුට තේනවා මේක බුදුරජාන්සේ අකප සිවුරක් හැටියට දේශනා කරපු දෙයක්. එහෙමයි. මේ කහම කහ පාට දැන් කහ දැන් පඳු ගහන්න තථාගතයන් වහන්සේ මේ සිවුර වලට අනුදැනුවදාරලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ දැන් වික්ෂුන් වහන්සේලා ඒ කාලේ නැටි අරගෙන මේ සිවුරු වලට පඬු ගැහුවා. තථාගතයන් වහන්සේ අනුදැනවා දාලා බෑ මේ සිවුරු වලට ගහක මුල් ඊළඟට කඳ පොතු කොළ ඊළඟට ගෙඩි මල් මෙන්න මේවා නැහැටි කරගෙන උනන පඬු වශයෙන් කරන්න පුළුවන්. එතකොට ඇත්ත වශයෙන්ම කියනවනම් ඒ ඕනම දෙයක් පාවිච්චි කරලා ඒ පාටක් හදාගන්න අද කාලේ හැටියට නම් අපි මහෝගනේ ගත්තාම මහෝගනේ පොත්ත ස්වාමීන් තැඹපුවාම අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට නියම විදිහට අර කුණුලේ පාටට නැත්තම් රතු පාටක් නෙවෙයි කහ පාටක් නෙවෙයි අර කසට පාට තාම හොඳ පේනවා. ඒ වගේ කොස් පඳු උනත් කොස් අපි පොතු හරි මුල් හරි තඹපුවාම ওই කියන පාට එනවා. ඉතින් ඒ විදිහට දැන් අපි සාමාන්‍යයෙන් අහපු ප්‍රශ්නය ගැන හිතුවොත් අවුරුදු 20ක් යනකම් මොනම විදිහකටවත් සිවුරු නෙවෙයි හැම දෙයක් පිළිබඳව සික පදයක් නම් පනවලා නැහැ. නැහැ එහෙමයි. එතකොට ඒ අර අනුසාරයෙන් මෙන්න මේ විදිහ දැන් සත්‍යතාවගතයන්. දැන් මෙහෙම හිතන්න පුළුවන් නේද අපි හන්නේ එදා කාලේ දැන් ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකක් තිබුණනේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි ශ්‍රමණ සම්ප්‍රදාය කියලා. එතකොට ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරන අයනේ ඔය නිගණ්ඨයෝ අචීලකයෝ පරිබ්‍රාජකයෝ ආදී ඒ පිරිස. එතකොට ඒ බහුතරයක් පොරවපු යම්කිසි දුර්වර්ණ වූ ඒ කසට පැහැ ස්වභාවයන් තියෙන පූජකයන් හැටියට ගැනෙන උදවිය තාපසයන් හැටියට ගැනෙන උදවිය පාවිච්චි කරන පාටක් තියෙන ඇති. ඒ ඒ කාලේ වෙනකොට ඒ පාට පරිහරණය කරන්නේ නැද්ද අපේ හන්නේ? ආ ස්වාමීන් වහන්සේ ඇත්තටම තාපස අය ඇත්තටම ශ්‍රමණ තාපස කියන දෙගොල්ලෝ කොටස් දෙකකට ගියේ ඇත්තටම. එහෙමයි. පාට වුණත් අපිට හිතා ගන්න බෑ මොකද තාපසවරුන්ට යටාවක් තිබුණා. එහෙමයි. ඊළඟට වෙනම තාපස යන්ට වෙනම ඇඳුමක් තිබුණා. එහෙමයි. නමුත් භික්ෂුන් වහන්සේලාට වෙනම රෙද්දක් තාපසයන්ටත් රෙද්දක් වෙන්න ඇති. එහෙමයි. නමුත් අර ස්වාමනාතේ කියන එක මට තේරෙනවා දැන් දුර්වර්ණ ඒ ශ්‍රමණ කොටසට තාපස ඊළඟට මේ භික්ෂුන් වහන්සේලා ඒ ශ්‍රමණ කොටසට අයිති වෙන අය ආධ්‍යාත්මික පැත්තක් ගැන හිතන අය මේ වගේ දුර්වර්ණ වස්ත්‍රයක් අඳින්න ඇති. අඳින්නට ඇති. එහෙමයි. එතකොට අපි අහන්න දැන් බුදුහාමුදුරන්ගේ ප්‍රධාන මේ ගෝලිය පස් දෙනානේ පස්වග තාපසයන්. එතකොට පස්වග තාපසයන් ඒ වෙනකොට තාපස ස්වභාවයෙන් හිටපු අය ඊට පස්සේ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණා. එතකොට ඒ අයගේ ඒ සිවුරු කොහොමද වෙනස් වුණේ අපේ හාමුදුරනේ. ඔය ඇත්තටම දැන් සාමාන්‍යයෙන් ඒක පුණ්‍ය irdiyak නේ. එහෙමයි. දැන් එහි භික්ෂු මහානකම භික්ෂුව එව කියනකොට තථාගතයන් වහන්සේ අර පාත්‍ර සිවුරු ධාරීව මේ 60 වස්තිරුණ භික්ෂුන් වහන්සේලා වගේ බොහොම ලස්සනට පෙනී හිටිනවා. එහෙනම් පසේ බුද්ධ රාජ්‍යයට පත් වෙනකොටත් එහෙමනේ. එහෙම. පසේ බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට තාපතේ හැටියට ඉන්නේ. ඒක පාරම ශ්‍රමණ වෙස් ගන්නවා. ගිහියෙක් හැටියට හිටියත් පසේ බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට කෙලින්ම ශ්‍රවණ වේශයක් ගන්නවා. එහෙම. දැන් එහෙම අපිට ඕන තරම් ජාතක කතාවල සඳහන් වෙනවා. දැන් අබුද්ධෝත්පාද කාලේ සමහර දැන් අර අපේ බෝසතන වහන්සේක අවස්ථාවක තමන්ගේ පුතා දිසාපාමොක් ඇඳුරුවරු ළඟට යවන උගන්නන්න. එහෙම. අපේ සිද්ධාර්ථ තාපසතුමා. ඉතින් පුතා ත්‍රිවේදයේ පරාප්තයට යනවා. ගිහිල්ලා ඒ කාලේ අද වගේ නෙවෙයිනේ. අධ්‍යාපනය ලබා ගන්න ඕනේ ගුරුවරයා යටතේ. එහෙම. ඉතින් අධ්‍යාපනය හදාarලා දෙමව්පියෝ දකින්න එන්න ගුරුවරයාගෙන් අවසරය අරගෙන බඩු ටික ලැහැත්ති කරගන්නවා. බඩු ටික ලැහැත්ති කරගන්නකොට ඉස්සරහ විශාල ගහක් තියෙනවා. ඒ ගහෙන් කොළයක් ඉදිලා බිම වැටෙනවා දකිනවා. දැක්කහම මේ මේ පුතා බුද්ධෝත්පාද කාලේ හැබැයි පසේ බුදු වෙන්න පෙරම් පුරාගෙන ආපු කෙනෙක් එයාට අර ගහෙන් කොළේ වැටෙනවා දැකලා සබ්බේ සංඛාරානිච්චා සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මානත්තා කියලා ලක්ෂණ අවබෝධ වුණා. අවබෝධ වෙනකොටම ශ්‍රමණාකල්පය ගත්තා. ශ්‍රමණාකල්පය ගත්තාම ඉතින් අනෙක් ජෝල දුවලා ගිහලා කිව්වා මෙන්න අහවලා එකපාර වෙනස් වෙලා දැන් ගුරුවරයා බලනකොට ගුරුවරයා ඉතින් බොහොම ත්‍රිවේදයේ ගැන හැමදේම දන්නවා. දැනගත්ත මගේ ගෝලයා උත්තරීතර පත්‍යයකටපත් වුණා. ඉතින් ගුරුවරයා වෙලා වැන්දා. පසේ බුදුරජාණන් වහන්සේට. හැබැයි මේ පසේ බුදුරජාණන් වහන්සේ මොහොතේම පිරිනුවන්තයව. එහෙමයි. පිරුණන් පෑවට පස්සේ ඉතින් ආදාහනයක් කරලා චෛත්‍යයක් ගන්න. අපේ බෝසතරන් වහන්සේ බැලුව පුතා නෑ. කාලයක් කුසීම පස්සේ බුදුරජාණන් වහන්සේ අන්නහ සංඛ බ්‍රාහ්මණයාගේ පුතා. ඊළඟට දැන් අපේ බෝසතරන් වහන්සේ හොයාගෙන යනකොට මේ චෛත්‍යයක් හදලා ඉතින් විස්තරය ඔක්කොම කිව්වහම ඉතින් අපේ බෝසතරන් වහන්සේ ඉතින් දුකයි මොනවා වුණත් දරුවා ඈත ගඟකට ගිහිල්ලා වැලි ගණන්ලා අර චෛත්‍ය වටේට දැම්මා. වල්පලයට ගුල්ලලා අයින් කරා. ඊළඟට තමන්ගේ උතුරු සමු එතන කොඩියක් හැටියට බැඳලා. උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙන අනන්ත මාහිමියන් වහන්සේ අහනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මේ පාරේ වඩිනකොට වලවල් වගේ තියෙන තැන් ගොඩ වෙනවා. ඊළඟට කටු ආදියක් තියෙනවා ඉවත් වෙනවා සුවඳක් යගිරෙනවා සුවඳක් හමනවා මේක බුද්ධ ආස්තරයක්ද ඒ වෙලාවට තමයි බුදුරජාණන්සේ වදාළේ නෑ මේක බුද්ධ ආස්තරයක් නෙවෙයි අතීතයේ බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච මගේම පුතාට කරපු පාරිචර්යාව. එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් එතනදී අර තාපස එතෙන්දි තමයි අපි හන්නේ බුදුරජාණන් වහන්සේ අර මත්තා සුත පරිච්ඡාගා පස්සේ ජේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරු සම්පස්සං විපුලං සුඛං කියන ගාථාව දේශනා කළේ එහෙමයි. එතකොට සංඝනාත් එහෙමනම් අපිට හිතන්න තියෙන දැන් තාපස තාපස විදිහට ඉන්න ඇති කාලේ හැටියට නමුත් අර උත්තරීතර தത്വයටපත් වෙනකොට ශ්‍රමණාකල්පේ ගන්න ඇති. එහෙමයි. එතකොට ඒ 이르දි ප්‍රතිහාරයෙන් ලැබෙන සිවුරුත් එදා කාලේ ශ්‍රමණයන් වහන්සේලා භාවිතා කරපු පාටින් යුක්ත වෙන්නේ නැති කියන එක තමයි අපිට උපකල්පනය කරන්න හිතන්න පුළුවන්කම තියෙන්නේ. අපි හඳුරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ඔබ අපි හඳුරෝ යලි යලිත් අවධානය කරපු දෙයක් තමයි වසර 20ක් යන තුරාවටම ශික්ෂාපද පැනවීමක් සිදු වෙලේ නැහැ කියන එක. එතකොට ජීවක වෙදදුරාණන්ගේ ඉල්ලීම පරිදි උන්වහන්සේ මේ සිවුරු තුන් සිවුරට අමතරව තවත් සිවුරු පිළිගැනීමට අවසරයක් ලබා දුන්නා. එතකොට ඒ ලබා දීම තුල අපේ හාමුදුරනේ අල්පේච්ඡතාවය ඉක්මවා යන මහේච්ඡතාවයකට අවසර ලබා දීමක් වෙනවද කියලා හිතෙන්න පුළුවන් නේද කෙනෙකුට දැන් සරලව හිටපු කෙනෙක් මේ ජීවක ඇවිල්ලා මේ වෙන වෙන සිවුරුත් පොරවන්න අවසර දෙන්නේ කියලා මේ අගේද හිටපු හාමුදුරුවන්ගේ හිතේ තව කෙලෙස් ඇති කරවන්න යෝජනාවක්ද කියලා කෙනෙකුට බලන්න පුළුවන් ඒක අපේ. දැන් එතනදී අපිට දැන් සරුවත්යන් වහන්සේ තීරණයක් ගන්න ඉතින් ਸਰවඥතා ඥාණයෙන් විමසලා. එහෙමයි. ඒතරම් තථාගතයන් වහන්සේ දැක්කා මේ තුන්සිරුකින් අපි දැන් අපි ගිහි පාර්ශ්වයේ හැටියට අපි හිතමුකෝ. දැන් ගිහියේ දැන් අපි අන්දනේ කියන්නේ සම සරම වගේ. එහෙමයි. ඒතර කෙනෙක් එක සරමකින් ගිහි පින්වතෙකුට ජීවත් වෙන්න පුළුවන්. මම කියන්නේ දුෂ්කර වැඩක්. තුන්සිරුෙන් ජීවත් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපේ හඳ දැන් නම් ගොඩක් අය එක සරමින් ජීවත් වෙන මොකද කලිසම් ගොඩක් අඳින නිසා. ඔය වෙන්නේ හැබැයි කල්සම් ගොඩක් තියෙනවානේ. එහෙමයි. එතකොට සම්නාත දැන් ඇත්තටම එක ඇඳුමක් එක ඇඳුමකින් අඳනය සාමාන්‍ය අඳනයක් ඇඳලා එහෙමයි. ඒ අඳනේ ඇඳගෙන ඉන්න අවස්ථාවේ තව අඳනයක් හොදන්න එකක් නැත්තම් අරකම ලේසි වැඩක් නෙවෙයි. අපි හන්නේ යන්නේ එතන හොඳ ප්‍රශ්නයක්. කොහොමද දැන් තුන්සිවුරක් අදිස්ථාන කරපු හාමුදුරු කෙනෙකුට අන්දනයක් හොද ගන්න උවමනා වුණා. ඒක ස්වාමීන් වහන්සේ අ දැන් තුන්සිවුර අදිස්ථාන කරපු ස්වාමීන් වහන්සේ නමකට ඒක උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා අවස්ථා තුනක් තියෙනවා. එහෙමයි. එතකොට දැන් අපි හිතමු දැන් අරණ්‍යයක ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. ඈත අරණ්‍යයක ඉන්න ස්වාමීන් වහන්සේ නමක් තුන් සිවුරට පඳු ගහ ගන්නකොට සිවුරු හොද ගන්නකොට දැන් මේ විතුන් වහන්සේට ඇත්තටම සිවුරු තුන මොනක් හොදන්න පුළුවන්. මොකද වනාන්තරේ කවුරුත් එහෙම නැහැනේ. එහෙමයි. මේ කවුරුත් මනුස්ස වාසයක් නැති මහා කැලෑවක ඉන්න වික්ෂුවකට ඒ සිවුරු ටික හොදන්න පුළුවන් කවුරුත් එහෙම එක්කෙනෙක් නැති නිසා හැබැයි සිවුර ළඟ තියාගෙන ඒ කටයුත්ත කරන්න පුළුවන්. අපි හඳුර මේ මේ වචන තුනක් පොඩ්ඩක් විග්‍රහ කරොත් හොඳයි. උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියන වචන තුනේ අදහස මොකද්ද? ඔව්. උත්කෘෂ්ඨ කියන්නේ තාම ප්‍රපරිමේම කරනවා. මේ තේ චීවරිකාංගේ ආරක්ෂා කරනවා. එහෙමයි. ඊළඟට මධ්‍යම කියන්නේ ඊට වඩා ටිකක් මධ්‍යම ප්‍රමාණය. එහෙමයි. ඊළාට ඕමක කියලා කියන්නේ සම්මාද සැනල්ලු. පහලේ තුන්වැනි අවස්ථාව. සරල මට්ටමේ කවුරු. එතකොට දැන් අපි කුස්ක විදිහට ගත්තොත් අරණ්‍යක ඉන්න භික්ෂුවක් දැන් මේ තේචීවරිකාංග සමාදන් වුණාම ඊළඟට ගාමාන්තර භික්ෂුවක්. එහෙම. ඒතර ගාමාන්තර භික්ෂුවක් තේචීවරිකාංග සමාදන් වෙනවා. එහෙම. ඒතර උන්වහන්සේලා දෙනම දෙවිධයකට තමයි උත්කෘෂ්ඨ වශයෙන් ආරක්ෂා කරන සමා වෙන තවත් දෙයක් දැනගන්න. තුන් සිවුර අදිෂ්ඨාන කිරීම සහ තේ චීවරිකාංගය කියන එක මේ දුතංගයක් විදිහට රැකීම දෙකක්ද එකක්ද අපි හාමුදුරුවෝ? පිළිසම් දෙකක්. එහෙමයි. මොකද වෙනස? දැන් තුන් සිවුර අදිෂ්ඨානය සාමනාස දැන් ඒක තුන් සිවුර අදිෂ්ඨාන කරලා තව සිවුර පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේ තේ චීවරිකාංගය සමාදන් වුණාම මේ සිවුරු තුන විතරමයි. විතරමයි. එහෙමයි. ඒක තමයි වෙනස. නෑ සිවුරු තුන අදිෂ්ඨාන කරලා තව පරිස්කාර චෝල වශයෙන් උන්වහන්සේ කැමති ආකාරයට සිවුරු පරිභෝග කරන්න පුළුවන්. එතකොට ඒ පරිභෝග කරන සිවුර අදිෂ්ඨාන කරගන්න ඕන කලින්. අදිෂ්ඨාන කරගන්න ඕන. එහෙමයි. එතකොට දැන් මේ තේචීවරිකාංගයේදී සාමාන්‍ය සිවුර තුන පමණමයි. එහෙම. එතකොට දැන් අපි ඒක දැන් උත්කෘෂ්ඨ වශයෙන් අපි මේ දෙපැත්තම හිතුවොත් දැන් මේ අනිත් එක මේ තේ චීවරිකාංගයේ ඉඳලා අපි පාංශකුලිකාංගයේ ඉඳලා මේ දුතාංග ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිකපද සාන්දාක මූලික ආරම්භයේදී මතක් කළා මේ ශික්ෂාපද සමාදන් වෙනවා වගේ ඒක සමාදන් වෙලා ඒ දුකාංගේ සමාදන් වෙලා ඒක කරුණට ඒක විපාකයක් අකුසල විපාකයක් සිද්ධ වෙන්නේ. පවක් වෙන්නේ නැහැ. පවක් වෙන්නේ නැහැ. එහෙම. හැබැයි ඉතින් සෑම වික්ෂුන් වහන්සේ නමකටම පුළුවන් මුළු ජීවිත කාලය නෙවෙයි සමහරට සතියක් දුතාංගව ඉන්න පුළුවන් මාසයක් ඉන්න පුළුවන් එහෙම පැයක් ඉන්න පුළුවන් පැය දෙකක් ඉන්න පුළුවන් මේ විදිහට Taman කැමති ආකාරයකට මේ අල්පේක්ෂතාදී ගුණ එහෙම. පුරුදු කරන්න පුළුවන්. දැන් දානෙකට වැඩම කළොත් ඒ හාමුදුරන්ට අපේ හාමුදුරනේ අද මම පත්පින්ඩිකාංගය විතරයි කියලා හිතලා ඒ පැයට දානෙ වන්දන පැයට එහෙම කරන්න පුළුවන්. කිසිම කාල නියමයක් නැහැ. එහෙම. එතකොට දැන් ස්වාමීන් අපි දැන් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කෙනෙක් පොඩ්ඩක් විසඳගත්තොත් හොඳයි. එහෙම. දැන් දැන් වනාන්තරයේ ඉන්න භික්ෂුවකට කියන්නේ මනුස්ස වාසයක් ඇත්තෙම නැති භික්ෂුවකට අපි දැන් ගාමාන්තර පැත්තෙන් ඉස්සලා ගත්තොත් හොඳයි නේද? ගාමාන්තර වශයෙන් ගත්තොත් ගාමාන්තර සේනාසනයක ඉන්න භික්ෂුවක් ඒ කියන්නේ ගමේ වසන භික්ෂුවක්. ගමේ වසන භික්ෂුවක්. එතකොට මේ භික්ෂුව තුන් සිවුර පමණමයි පරිභෝග කරන්නේ. දැන් මේ තුන් සිවුරට පඳු ගහන්න ඕන වෙනවා. ඊළඟට හොදන්න ඕන වෙනවා. එතකොට සාමාන්‍යක කරන්න ඕන ඉස්සෙල්ලාම එක සිවුරක් හොදනවා. එහෙම. එක සිවුරක් හොදලා අපි හිතමු තනිපට සිවුර හොදනවා. නැත්නම් අඳනේ හොදනවා. එහෙම. අඳනේ හොදලා ඒක වෙල්නාට පස්සේ ඒක ඇඳ ගන්නවා. ඇඳගෙන අනිසූරු දෙක හොදලා ඒ ඒ භික්ෂුව හොද කලාවේ පැත්ත කරලා ඉන්නවා. ඒතකොට අපි හන්නේ අනිත් සිවුරු දෙක හොදලා වේලෙනකන් අඳනේ විතරක් පිටින් විතරක් ඉන්න පුළුවන්ද? එහෙමුනොත් මේකට ඒ කියන්නේ ස්වාමීන් ඒක මෙහෙම කරන්න පුළුවන් දැන් මම දැකලා තියෙන විදිහට ස්වාමීන් වහන්සේලා කරන බොහෝ සෙයින් සිවුරු දෙකක් හොදනවා. එහෙම. සමහරකට අඳනේ අඳින්න නැතුව සිවුර පොරව ගන්නවා. එහෙම. සූර පොරවගෙන ඉන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඊළඟට අර හොදපු සිවුරක් නැවත පොරවගෙන අර සිවුර නැවත හොදනවා. අපි හන්නේ මේ දැන් ওই තුන් සිවුරම ළඟ තියෙන ඕන රාත්‍රී කාලේට විතරද? ඒක අරුණ නගින අවස්ථාව විතරයි. එහෙමයි. අදිස්ථාන කරපුවම අරුණ නගින අවස්ථාව විතර අනිත් වෙලාවට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ගලේ දාලා වේලලා ඈතින් හිටියයි කියලා එහෙම ප්‍රශ්න ළඟම තිබිය යුතුයි කියලා කතාවක් නෑ එතන නේද දවල් කාලේ නෑ එතන ශික්ෂාපදයේ තියෙන සාමත අරුණ නගින අවස්ථාවේ තමයි එහෙම ඊළඟට දැන් ඒ උත්කෘෂ්ඨ වශයෙන් ආරක්ෂා කරන භික්ෂුව එහෙම මධ්‍යම වශයෙන් ආරක්ෂා කරන භික්ෂුව සාමාන්‍යයෙන් දැන් තමන් පඬු ගහ ගන්නකොට සිවුරු හොද ගන්නකොට පඬු මඩුවේ දැන් අපි සානතරත්‍ය අධ්‍යක්ෂ නැති ওই භික්ෂුන් වහන්සේලා ගිහින් දාන පරණ සිවුරු තියෙනවා. ඒ පරණ සිවුරු ඒ සිවුරු හොද ගන්න වෙලාවට අතන තියෙන අර සිවුරක් අරගෙන ඔහේ පොරව ගන්නවා. ඒකේ తాවකාලිකව අර සිවුරු ටික වේලෙනකම්. එහෙම. ඒක මධ්‍යම වශයෙන්. එහෙම. ඊළඟට ඕමක ඕමක වශයෙන් ගත්තාම ස්වාමීනාත් ඕමක වශයෙන් ඒ ආරක්ෂා කරන බික්ෂුව ඒ තමන්ගේ සබ්ලක්මතාරින් මහන්සන මගේ මගේ මේ සිවුර පොඩ්ඩක් හේතුවා මට සිවුරක් දෙන්න පුළුවන්ද කියලා ඒ ඒ වෙලාවට පොරව ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන හාමුදුරු කෙනෙක් ඇඳගෙන සිටින සිවුරක්. සිවුරක්. හෝ අලු සිවුරක්ද අපරන්නේ. වෙන ස්වාමීන් වහන්සේ නමක ඒක තියෙන නම් සබ්බක්මචාරින් වහන්සේ නමක ඉල්ලාගත්ත සිවුරක්. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ අලුත්ම සිවුරක් ගන්න බෑ ස්වාමීන් වහන්සේ. එතකොට මොකද ඒක ආපහු අදිෂ්ඨාන කරන්න ඕන තැන ගොඩක් වැඩ තියෙනවා. ඊට අමතරව ඒකට අයිතිකාරයක් නැති වෙනවා අලුත් එකක් ගත්තාම. එහෙමයි. එහෙනම් සාමාන්‍ය සාමනාත නමක් පාවිච්චි කරන සූරක් තේ හිතවත් බිස්සුණ හතර ඉන්නවනේ. එහෙම මගේ මේ සිවුරු ටික හොදන මට පුළුවන් නම් මේ පොඩක් සිවුරක් දෙන්න කියලා ඒ සාමනාතගෙන් ඉල්ලගෙන අර සිවුරු ටික වේරුණාම නැවත අර සිවුර හොදලා අර සාමනාතට නැවත ලබා ලබා දෙනවා. එහෙම. ඉතින් ඕක තමයි ගාමාන්තර ඩික්ෂුවගේ ස්වභාවය. එහෙම. ඊළඟට සාමාන්‍යන්ත දැන් ඈත වනාන්තරයක ඉන්නවා නම් උත්කෘෂ්ඨ වශයෙන් ආරක්ෂා කරනවා නම් තමන්ට පුළුවන් අර දැන් කිසිම මිනිස් වාසයක් නැහැ. එහෙමයි. ඒක සිවුරු තුනම සෝදලා සෝදලා වේලා ගන්න වේලා ඇඳ ගන්න පුළුවන්. පුළුවන්. එහෙම. ඕමක මැදෙමත් ඒ අනුසාරයෙන් අපි තේරුම් ගත්තම හරියි. එතකොට ඕමක අවස්ථාවේදී වුණත් ඒ විදිහටම සිවුරු හොදලා වේලලා Tamanට අවශ්‍ය කරන විදිහට ඒ කියන්නේ සිවුරු පරිහරණය ඒ වෙලාවේදී සිවුරක් පොරවන්නේ නැතුව ඒ කාර්ය කරනවා කියන එකයි අපි හඳුර අදහස් කරන්නේ. එහෙමයි. උත්කෘෂ්ඨ වශයෙන්. එහෙමයි. මධ්‍යම වශයෙන් මේ වනාන්තරයේම කවුරු හරි අපිට දාලා තියෙන සිවුරක් හරි තියෙනවා නම් ඒක අර විදිහට ඇඳගෙන අර සිවුරු ටික මම කරගන්න පුළුවන් මධ්‍යම වශයෙන්. මධ්‍යමයි ඕමකත් කියන මේ අවස්ථා දෙකේම ස්වාමීන් වහන්සේ ආරණ්‍යයේ ඒ වගේම මේ ගමේ තියෙන සේනාසනෙත් එකයි. අර උත්කෘෂ්ඨ අවස්ථාව විතරයි වෙනස් වෙන්නේ. එහෙම. දැන් අපි හඳුනන මේ සිවුරු පරිහරණය කිරීම දුතාංගයක් විදිහට ආරක්ෂා කිරීමත් මේ සරල ඡාම් පැවැත්මට උපකාර වෙන නිසානේ ඒ විදිහට ආරක්ෂා කරන්න කියලා අවධානය කරලා තියෙන්නේ ලද දෙයින් සතුට වීමේ ගුණය ඒ වගේ ಗುಣ දියුණු කරගන්න පුළුවන්කම තියෙන නිසා අපි හන්නේ දැන් මේ සිවුර අපි දැකලා තියෙනවා මේ විවිධ ආකාරයට මේ කඩ කපලා තියෙනවා මූලිකව මේ සිවුර සැකස්ම අපිට සාමාන්‍ය ස්වාමින් වහන්සේ නමක් පොරවන සිවුර මොන වගේද අපි හාමුදුරනේ එහෙම බුදුරජාණන් වහන්සේ පොරවන සිවුර කොහොමද මේකේ සිවුර වල ප්‍රමාණය සහ මේ පාට ගැනත් අපි කතා කළොත් දැන් ගමේ පන්සල්වල හාමුදුරු එකපාරක් කරනවා. ඊට පස්සේ සේනාසනවල ඉන්න හාමුදුරු යෝගාශ්‍රමවල ඉන්න හාමුදුරු එකපාරක් කරනවා. වෙනත් පන්සේනාසනවල ඉන්න හාමුදුරුවෝ එක පාටක් පුරවන ආශ්‍රමවල ඉන්න හාමුදුරුවෝ එක පාටක් පුරවන අසපුවල ඉන්න හාමුදුරුවෝ තව පාටක් පුරවන එහෙම තියෙනවනේ අපේ හාමුදුරනේ ඉස්සෙල්ලා මේකේ සිවුරේ ප්‍රමාණයයි ඒ ටිකත් එක්කම අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු ඉස්සලම සාමනා සාමනාසේ අහපු ප්‍රශ්නේ අහපු විලාසයත් එක්ක ඉතින් මට හිතුණා ඇත්තටම මේ ඉන්ෂුර මුළු ලංකාවෙම ඉන්ෂුර එකම පාටක් වුණා නම් කොච්චර ලස්සනයිද පැහැදිලිවම එහෙම දැන් අපි දැන් බුරුම රටේ ගත්තාම ස්වාමීන් වහන්සේ බුරුම රටේ ඒ නගරයක දරංගුන් නගරයට ගිහිල්ලා බලපුවාම වික්ෂුන් වහන්සේලා පින්න පාත් වෙන එකම පාට එහෙමයි නමුත් අපේ රටේ දැන් ස්වාමීන් වහන්සේ දැන් මතක් කරා එක එක මේ පාර්ශව එක එක පාට ඉතින් ඇත්තටම අපි නිදායකයන්ට එක්සත් වෙන්න එකතු වෙන්න සමගිවන්න කියලා නොයෙක් විදිහට අපි අනුශාසනා කරන නමුත් බිත්තුන් වහන්සේලා හැටියට අපි පටන් ගත්තා නම් මේ ජීවරේ ඊටාම හොඳට ගැළපෙන විදිහට අපේ මහානායක ස්වාමීන් වහන්සේලා එකතු වෙලා අපේ මේ එකම බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ නිකාමතෙන් බුදුලා හිටියට තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි ඔක්කොම එකතු වෙලා එකම පාටකට ආවනම් ඒ දකින්න කෙනාට දසුන සාමනහත පුදුම දැන් සමහර වෙලාවට ඒකින් දායකයොත් සමහරවිට අකුසල් කරගන්නවා. ඕන දැන් දුර්වර්ණ සිවුරක් පුරන ආමේ මුන්නහස සිල්වත්. ඉතින් සිවුරෙන් තමයි දැන් මිනිස්සු මේක මයිනේ කරන්න පුළුවන්. ඊළඟට දැන් කහපාට සිවුරක් පරවන හිටියොත් ආ මේ මහන්සේ එච්චර හොඳ නැහැ. ඒ විදිහට සමහර වෙලාවට අර කහපාට සිවුරක් පරවගෙන ඉන්න ස්වාමීන් වහන්සේ හොඳම සීලවන්තෙක් වෙන්න පුළුවන්. එහෙමයි. අර වගේ දුර්වර්ණ සිවුරක් පරවන ඉන්න ස්වාමීන් වහන්සේ ඊට වඩා දුස්සීල කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා අපි ඇත්තටම අර සාමණේරහන්සේ කියපු ආකාරයත් එක්ක මට හිතුණා එහෙම අපිට කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. පාට සහ පෙරවීමත් අපි අහන වෙනස්නේ. පෙරවීමත් වෙනස්. නේද? ඒකාංශ කරනවා සමහරු සමහරු අභ්‍යාංශ කරලා දෙවුර වහලා ඉන්නවා. ඉතින් අපි හාඳුරු පැහැදිලි කරපු විදිහට භික්ෂුන් වහන්සේලා සමස්තයක් විදිහට එක රට අපිට එක ක්‍රමයකට සමන්ගේ පැවැත්ම හදා ගන්නවා නම් ඒක බොහොම වටිනවා. නමුත් ලේසි වෙන එකක් නෑ. මෛත්‍රී බුදුහාඳුරු බුදුනාමවත් බලමු ඉතින්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ අහුවා මේ සිවුරු වල ප්‍රමාණය. සිවුරු වල ස්වාමීන් වහන්සේ ප්‍රමාණයක් සිවුරු වල දක්වලා නැහැ නේද? එහෙමයි. ඇත්තටම සිවුරු භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන සිවුරු තථාගතයන් වහන්සේ නව වර්ගයක්. يعني මෙහෙම කිව්වොත් හරි මේ මේ හතර හතර ආකාර ඒ කියන්නේ හතරස් වෙන්න ඕනද? දැන් සිවුරක් සිවුරක් වුණාම රවුම් වෙන්න පුළුවන්ද අපි හාන්නේ? රවුම් වෙන්න. තුන් හොලස් වෙන්න පුළුවන්. තුන් හොලස් වෙන්නත් බෑ. හැබැයි සමචතුරස්‍රයක් වගේ වෙන්නත් බෑ. එහෙමයි. ඒක දැන් අපි දැන් ගත්තොත් ඍජු කෝණාශ්‍රයක් ස්වරූපේ ගන්න පුළුවන්. අනේ ස්වරූපේ ගන්න පුළුවන්. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මුලින්ම මෙහෙම කතා කරොත් තථාගතයන් වහන්සේ සිවුරුණ පරිස්කාර හැටියට දැන් පාත්‍ර ඊළඟට පාවහන්න එහෙම නැතුව සිවුරු වශයෙන් නවයක් අනුදන්ව දාලා තියෙනවා. එහෙම. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරපු සිවුරු තුන. එහෙම. සංඝාතිය, උත්තරා සංඝය, අන්තරවාසය. අන්තරවාසය. දෙපඩ සිවුර, තනිපඩ සිවුර, අන්දන සිවුර. අන්දන සිවුර. ඊළඟට ස්වාමීන් වහන්සේ වස්සක සාතිකය. වසිසලුව. වසිසලුව. ඊළඟට කණ්ඩු පටිච්චාදය කියලා තව සිවරයක් එක දැන් මේ කාලේ පරිහරණය වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ එහෙම චීවරයක් අන්තනවා දාලා තියෙන එක ලොකු චීවරක් නෙවෙයි කණ්ඩු පටිච්චාදය. කණ්ඩු පටිච්චාදය කියලා කියන්නේ දැන් එක එක රෝගාබාධ තියෙන ස්වාමීන් වහන්සේලාට දැන් අපි හිතමු ආර්සස්, බගන්දරා, ඒ වගේම කුෂ්ඨ රෝග වගේ තියෙන ස්වාමීන් වහන්සේලාට තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් යන්දන සිවුරේ ඒ අපවිත්‍ර දෑ ගෑවෙනවට තථාගතයන් වහන්සේ සිවුරක් අනුදැනව දාලා ඒක කණ්ඩු පටිච්චාදය. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ පත්තක්කරණය කියලා කියන ඒක ඇඳ ඇතිරිල්ල. එහෙමයි. ළඟට නිසීදනය. නිසීදනය කියන්නේ පක්කඩේ. අපි හන්නේ දැන් ඇඳ ඇතිරිල්ල කියන එකත් යන යනකන් අරගෙන යන්න ඕන දේ අනුව. නේද? එහෙම එකක් නෙවෙයි. මේ සිවුරු නාමයෙන් දැන් අපි අපි සාමාන්‍යයෙන් දැන් ඇඳට දාලා තියෙන අපි අද කාර්යගත ඇතිරිල්ලක් දාලා තියෙනවා. එහෙමයි. දැන් මම දැකලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා නිසීදනය කරේ දාගෙන නිතරම ඔව් නිසීදනය වන්දනා කරන්න ඒක වාඩි වෙන්න නිසීදන වශයෙන් චීවරයකුත් තථාගතයන් වහන්සේ වන්දනව දාලා තියෙනවා ඊළඟට ස්වාමීන් මොක පුංචන චෝලය කියලා මෝන පිහිට ගන්න අවශ්‍ය තුආය වගේ තුආයක් වගේ වගේ එකක් මනදනව දාලා තියෙනවා ඊළඟට අවසාන වශයෙන් පරිස්කාර චෝල පරිස්කාර චෝල කියන්නේ අර මේ අටම ගණක් ගණනය කරන්න පුළුවන් මේ පරිස්කාරකවල ඔසේ අදිස්ථාන කරන්න පුළුවන් තව ලැබෙන අපිට අතිරේක ලැබෙන සිවුරු අපි හන්නේ ඔය අංශකඩේ කියන එක මොන එකටද අයිති වෙන්නේ සම්මත අංශකඩේ ඔය සිවුරු නමයට සඳහන් වෙලා නැහැ නමුත් අටුවාවල තියෙනවා මේ අංශකඩේ අංශකඩේ ගැන සඳහනක් තියෙනවා ඒ අංශකඩෙත් රියන් දෙකක් වගේ දිගට ඒ වගේම පළල සාමනාත් ඒ අර අංශකඩවල දැන් පැරණි ස්වාමීන් වහන්සේලා අඳින අංශකඩවල මම දැකලා තියෙනවා මේ පැත්තේ අර එකම රෙද්ද නෙවෙයි වට කරලා අරන් තියෙන කංචුක්‍රයක් වගේ. වෙනස් කරලා අර මොන හගෙන් හරි නූල් වලින් වෙන් කරලා තියෙන එක තමයි කැපම එහෙමයි. ආංශකඩේ. එතකොට අනිත් හලි දෙකක් නූල් වලින් මූට්ටු කරලා මූට්ටු කරලා තියෙනවා. ඒක ඇත්තට අපිට දැන් බැලු බැලමට කියන්නේ මේ කෙනෙකුට හිතෙනවලු දැන් මේ ලස්සනට නැත්තම් දාඩිය මොකක් හරි. නමුත් ඒක විලානුකූලව අර එකම රෙද්දක් කංචුකයක් වගේ ගන්න බෑ. අංශකඩයට. එතකොට අංශකඩය කියන එක සාමාන්‍යයෙන් පරිස්කාර චෝල වශයෙන් තමයි අරිස්ථාන කරන්නේ. දැන් පාත්‍රයක තියෙන තවිකේ ගත්තාම තවිකයක් පරිස්කාර චෝලයක් වශයෙන් අරිස්ථාන කරනවා. අපි හන්නේ මෙතෙන්දිම මේ මට දැනගන්න ආසයි. දැන් අපේ හාමුදුරනේ අපේ හාමුදුරු බොහෝ විදේශ රටවලට වැඩම කරනවා සීතාධික රටවල් වල ධර්ම දේශනාවලට. අපි දැකලා තියෙන අපේ හන්නේ දැන් සීතාධික රටවල් වල මේ හාමුදුරුවෝ මේ ජර්සි එහෙම නැත්නම් මේ ස්වෙටර්ස් මේ සීතලට අඳින මේ ෂර්ට් වගේ දේවල් අඳිනවා. දැන් ඒකත් අපිට පරිස්කාර චෝලයක් විදිහට ගන්න පුළුවන් මොකද්ද එතන සීතල දැන් සීතල මකා ගන්න කරන දෙයක්. එදා කාලේ නම් ඔය ඇඳේ නෑ ස්වාමීනි. එහෙමයි. එදා කාලේ කරේ ගොඩාක් දුරට දෙපඩ සූර තමයි පරිහරණය කරේ වෙන්නේ. එහෙමයි. ඉතින් අද ඒක කාලානුරූපව එක විනේශික පදයක් කැඩීමක් නෙවෙයි. නමුත් ඒ වගේ සීතලට අඳින එකක් අපිට පරිස්කාර චෝලයක් වශයෙන් පරිස්කාර චෝලං අදිත්තාම කියලා ඒක අදිෂ්ඨාන කරගන්න පුළුවන්. පුළුවන්. එතකොට ඒක පරිස්කාර චෝලයක් හැටියට යනවා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඇහුවා මේ සිවුරු වල ප්‍රමාණය. එතකොට ප්‍රමාණයක් හැටියට ප්‍රමාණයක් දේශනා කරන්න බෑනේ දැන් මම අපි දෙනම ගත්තොත් අපි දෙනමගේ ශරීරේ දැන් ස්වාමීන් වහන්සේ මට වඩා මහතයි උසයි. බබ ශරීරේ ඊට වඩා පොඩි. එහෙමයි. එතකොට අපි දෙනවටම ප්‍රමාණයක් දැනුමෙන් ගොඩයි. නෑ එහෙම කියන්නත් බෑ. <laughs> එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සූර දැන් තථාගතයන් වහන්සේ එකම මිම්මක් දේශනා කරා නම් අපි දෙනමට හරියන්නේ නෑ. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා අපේ මේ වියත් මිටින් මේ වියත අපේ අත් මිටින් එහෙම පළල සාමාන්‍ය ඕනම කෙනෙකුට ස්වාමීන් වහන්සේගේ සිවුර සකස් කර ගන්නකොට පළල ගන්න ඕන පහමාරක්. වියත්මිට පෙන්වන අපේ හඳුරන්ගේ වියත්මිට දැන් පෙන්වලා කියන්නේ මේ මෙතෙන්දලා මෙතෙන්ට මේ වියත්මිට. එහෙම පහමාරක් අපි පළල ගන්නවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ උස හතරමාරක්. වියත්. ඒ කියන්නේ වියත්මිට. එහෙම. ඒ විදිහට බිත්තුන් වහන්සේලාට මේ දෙපට සිවුරක් තනිපට සිවුරක් හදා ගන්න පුළුවන්. අඳනේට මේ වගේ වියත්මිටින් පහක් පළලට. එහෙම. උසට දෙකක් දෙකමාරක් ගන්න පුළුවන්. එහෙම. ඒක තමයි ක්‍රමය. ඊළඟට අනෙක් දැන් අපි හඳුරන්නේ දැන් ඕක තනියෙන් හදා ගැනීමදී නම් ඔන්න මගේ උස මේ වගේ මගේ වියත් පිට මෙච්චර දිගයි ආදී වශයෙන් හිතලා ගන්න පුළුවන්. දැන් වෙනත් කෙනෙක් සිවුර මහල ගෙනත් දෙනවා නම් අපි හඳුරන්නේ කොහොමද එයා මේ දැන් මම නම් සම්හත් දැන්ට කරන්නේ එහෙම තමයි මගේ වියත් පිටෙන් අපි සාමාන්‍යයෙන් ඒ මෙෂර්මන්ට් එක දෙනවා. දෙනවා. එතකොට අපි දැන් උස දැන් අඟල් අඟල් වශයෙන් දුන්නොත් 104ක් 105ක් මගේ ප්‍රමාණයට. එහෙම. ඊළඟට ඒ වගේ අපිට ඒක හදාගන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට ගත්තාම ඒ සීවර ඊටාම ප්‍රමාණවත් ගානට වෙනවා. එහෙම. මොකද සමහර සිවුරු උස වැඩි නිසා අද කරනවලා දින අවස්ථාවක් තියෙන අවස්ථා තියෙනවා. එනවා. ඊළඟට සාමදාස දැන් බුදුරජාණන් වහන්සේ දැන් නිසීදනේ දැන් අපි ගත්තාම වාස්තික සාටිකේ. වාස්තික සාටිකේ බුදුරජාණන් ප්‍රමාණයක් දේශනා කළා. එහෙම. වාස්තික සාටිකේ අනුදනවදාලේ විසාකා මහෝපාසිකාව දැක්කම අර බිතුන් වහන්සේලා සිවුරු තෙමාගෙන ඒ සිවුරු පැත්තක තියලා සිවුරක් නැතුව උන්වහන්සේලා දැන් පහස වෙනවා. මොකද එහෙම අවස්ථාවක තමයි නිකන්ටේ වගේ මේ විදිහට බිතුන් වහන්සේලා දැන් පහස වෙනවා දැකලා විසාකාව බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්වාමීන් ජීවිතාන්තය දක්වා මම ඉන්නකම් මම කැමති බිත්තුන් වහන්සේලාට වැසි සරුවක් පූජා කරන්න. නාන කඩේ කියලා කියන්නේ නාන කඩේ කියලා කියන්නේ ඒක. හැබැයි ස්වාමීන් වහන්සේ ඒ කාලේ වැසි සරුව ටිකක් වෙනස්. එහෙම. එතෙන් කාලානුරූපව ඒක ටිකක් වෙනස් වෙලා තියෙන හැබැයි වෙනස් වුණාට ඒක අකප නැහැ. එහෙම. ඒ කාලේ වැසි සරුවක ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ සුගත වියක්. කියන්නේ තථාගතයන් වහන්සේගේ මේ වියත සාමාන්‍ය මධ්‍යම පුරුෂයෙකුගේ වියක් තුනක් වගේ. එහෙම. ඒතර ඒ වගේ ඒ කියන්නේ අපි ඒක අටුවාවේ දක්වලා තියෙනවා වඩුරියන් එකහමාරක්. එහෙම. වඩුරියන් එකහමාරක්. ඒතකොට වඩුරියන් එකහමාරක් දරියනක් කියලා කියන අඩි එකහමාරක් විතර නේ සාම. එහෙමයි. එතකොට වඩුරියන් එකහමාරක් ඒ වගේ හයක්. ඒතකොට සාර දිග රෙද්දක්. මොකද ඒ විදිහට අනුදැයි ඇයි අපේ හඳුරන්නේ ඒ විදිහට නිකම් සුගත විය එච්චර විශාල ප්‍රමාණයක් ගන්න මොකක් හරි බුදුරජාණන් වහන්සේ ඒතරම්ම විශාල කෙනෙක් අපේ හැම වෙලාවෙම. නෑ. එතනදී අපි සානස දැන් මේකට මම ඒකට අපි පොඩ්ඩක් යමු. එහෙම. දැන් මෙතනදී සාන්දාක ඇත්තටම වැසිසලුව එච්චර විශාල විදිහට අනුදැනව දාලා ඕක ඇඳගෙන අපි දැන් සාරියක් කියලා හිතන්නකෝ. එහෙම. මේක එක කොටසක් ඇඳගෙන අනිත් කොටස දාගන්නවා. උඩට. එහෙම. අර සූර පොරවන ගන්න. මොකද නැත්තම් දැන් අපි යට කොටස විතරක් ඇඳගෙන හිටියොත් දැන් දායකෙක් ආවත් අපහදිනවා මේ උඩ උඩුකය පේනවා. පේන නිසා. ඒ නිසා තමයි ඉසාකාව අර ටිකක් දිග වාර්ෂික සාතිකයක් පූජා කළේ. අපි හන්නේ ඒ කඩ කපලා අඳින එකද නැත්නම් ඒක කඩ කපන්න අවශ්‍ය නැහැ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒක දැන් අපි අද කාලේ වෙසි සලුව අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ වියත් ගත්තොත් අතේ මේ වගේ දෙකක් වගේ තියෙන උස පළල හතරක් පහක් වගේ තියෙනවා. එහෙම. එතකොට ස්වාමීන් ඒ ඒක තමයි අවම වශයෙන් නිරසසලේ ප්‍රමාණය. එහෙම. ඒ නිසා ඒක අකපසිරුවක් වෙන්නේ නැහැ. එහෙම. ඉතින් හැබැයි ඉතින් අපේ දායක පින්නතුලා ඉතින් අද සදුවක් පූජා කරනකොට ටිකක් හොඳ සිවුරක් මහ ගන්න පුළුවන් රෙද්දකින් අපි පූජා කරොත් ලොකු රෙද්දක් සාමාන්‍යයෙන් නමකට සිවුරක් කරගන්න පුළුවන්. එතකොට දැන් ඒ ඒ වෙසසලුවේ ප්‍රමාණය. එහෙම. ඊළඟට සාමාන්‍යයෙන් අනෙක් ත්‍රිවරු ගත්තන්ට නිසීදනේ තථාගතයන් වහන්සේ ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවා නිසීදනේ රියන් එකමාරක් දිග ඊළඟට පළල රියන් දෙකක් එහෙම ඒ විදිහට ඉතින් ඒක අර තුල්ලතිස්ස හාමුදුරුව තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා දැන් පත්කඩ දාලා වැඳලා වාඩි වුණාට පස්සේ දැන් තුල්ලතිස්ස හාමුදුරුව ළඟ බොහොම ස්ථූලයි නේද ස්ථූල එහෙම උන්වහන්සේ දැන් එහාට මෙහාට මේ පත්කඩේ අදිනවා මේක මදි වෙලා තථාගතයන් වහන්සේ වදාලා එහෙනම් මදි නම් ওই පත්කඩේ වටේට ලොකු කරගන්න. ඔව් ලොකු කරගන්න. ඒකට නුවාවක් අල්ලන්නේ. ඒකයි අදටත් අපේ ස්වාමීන් වහන්සේලාගේ පත්කඩවල නුවාවක් තියෙනවා. නුවාවක් තියෙන්නේ. එහෙම. ඊළඟට සාමනාත් දැන් ඔතනදී සාමනාත් ඇහුවා දැන් හොඳ ප්‍රශ්නයක් අර සුගතයන් වහන්සේගේ එහෙම ශරීරයේ ප්‍රමාණය සුගත චීවරයේ එහෙම ශික්ෂාපදයක් ඇටියට ඉතින් මේක ඇත්තට ලොකු විෂයක් අපි කතා කරන්න ගියොත් එහෙම එතකොට දැන් සීමිත කාල වේලාවක් තියෙන නිසා අපි හඳුන් කියන්නේ එතකොට දැන් සුගත චීවරයේ කියන එක සාමනාත් තථාගතයන් වහන්සේගේ ශාරීරික ප්‍රමාණයට හදන සිවුරක්. එතකොට සුගත චීවරය ගැන ශික්ෂාපදයකුත් තියෙනවා. සුගත චීවරයේ ප්‍රමාණය තමයි පළලෙන් සුගත් වියත් 9ක්. ඒ වගේම කුසින් 6ක්. එහෙනම් අපි ඔක හදලා බැලුවොත් සාමාන්‍යයෙන් රියන් පළල තියෙනවා 3 මාරක්. 13 මාරක්. රියන් 13 මාරක්. රියන් 13 මාරක් තියෙනවා. උස රියන් 9ක් විතර තියෙනවා. එහෙම. එතකොට දැන් අඩි වලින් ගත්තොත් අපි අහන කොටස. අඩි වලින් ගත්තොත් ස්වාමීන් වහන්සේ උස සාමාන්‍ය අඩි 20ක් විතර පළලක. ඒතර බුදුරජාණන් වහන්සේ එච්චර උසයිද පහන්නේ? ඔව් දැන් මෙහෙමයි එතන සාමාන්‍ය එච්චර ප්‍රමාණයක් එතන තියෙන්නේ. මම හිතන්නේ එච්චර උස වෙන දෙයක් නෑ. එහෙමනොත් සාමාන්‍ය ගෙදරකට ගිහිල්ලා දානේවල් දන්නේ එහෙමත් හම්බ වෙන්නේ නෑ අපි අහන්නේ. එහෙම ඔළුවස්සෙන් ඇතුළට යන්න තමයි. මෙහෙම හිතන්න පුළුවන්. ඔය කියන ප්‍රමාණයට තථාගතයන් වහන්සේ උස නෑ. එහෙම. යම්කිසි ප්‍රමාණයක් අපි මේ කාලේ මිනිස්සු අඩි 6කට උස තිබ්බා කියලා. එහෙමනම් තථාගතයන් වහන්සේ අඩි 7ක් 8ක් වගේ අනිවාර්යයෙන්ම ආරෝහ පරිණාහදේ උසේස් එහෙම. හැබැයි දැන් අර මේ මෙහෙම දෙයක්ත් තියෙනවා සාමස. දැන් අපි හිතුවොත් දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 80000යි. එහෙම. උන්ගේ උන්වහන්සේගේ උස සඳහන් වෙලා තියෙන අනාගත වංශ දේශනාව අසූරියණක්. එහෙම. අසූරියණක් කියන්නේ අඩි වශයෙන් ගත්තොත් අඩි 140ක්. එහෙම. එතකොට දැන් මේ කාලේ අපිට දැන් ඒතරක හිතන්න තියෙන ස්වාමීන් වහන්සේ අවුරුදු 80000ක් අද මේ 100ක් වන් නැතුවනේ. එහෙම. එතකොට අපිට ඒක කැමති දෙයක් හිතා ගන්න පුළුවන්. එහෙම. ඊළඟට දැන් අපි දැන් කාශ්‍යප මහරහතන් වහන්සේගේ දැන් කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මේ විභාර පර්වතේ නේද සානස. එහෙම. tempat තියෙනවානේ. තනාගත වංශ දේශනාවේ තියෙනවා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ලේ තමයි ආදාහන වෙන්නේ කියලා. එහෙම. එතකොට උන්වහන්සේගේ අල්ල එතනදිත් මට හිතනවා මොනතරම් විශාල වෙන්න ඕනද කියලා. එහෙමයි. අතිශයෝක්තියෙන් කියන කතාවක් වෙන්න බැරිද? අපෙන් දැන් සමහර වෙලාවට අද කාලේ දැන් ඉන්දියානු සමාජය තුළ විවිධ කැණීම් සොයාගෙන යද්දී බොහෝ වසර 2000 ගණන් භාවිතා කරපු දොරවුළු වහු ආදී ඕනෑ තරම් අපේ හාමුදුරනේ හම්බ වෙලා තියෙනවා. එතකොට ඔය වාගේ මහා පරිමාණයේ සද්ධාන්ත පුරුෂයන් සිටියානම් එවන් නිවාස එවන් ආරාම පරිහරණය කිරීම කළ හැකිදයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම මේකයි කියසන්නක් දැන් මම කීයටවත් හිතන්නේ නැහැ මෙහෙම ශාල ප්‍රමාණය කෙනෙක් කියලා. ඒ කාලේ හිටපු මිනිසුත් එක්ක සාපේක්ෂව ඊට වඩා ටිකක් දැන් අපි අහන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවනේ ඉමස්පීයව ව්‍යාම මත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච පඤ්ඤපේමි ආදී දේශනාවක් තියෙනවනේ ඉඳ අපි අහන්නේ. ඔව් පැහැදිලිව තියෙනවා. සන්නසේ දැන් මෙතනදී සුගත චීවරයේ ප්‍රමාණය අතර ශික්ෂාපදේ සඳහන් වන්නේ අර විදිහටම සුගත්තියක් නවයක් පළලයි ඒ වගේම සුගත්තියක් හයක් උසයි. ඒ ප්‍රමාණයට වඩා සිවුරු බිත්තුන් වහන්සේලාට සකස් කරගන්න බෑ. ඉතින් එතකොට අපිට හිතා ගන්න තියෙන උතන දැන් අතරම නුවණින් විමසන්න ඕන තැන අටුවාවේ තමයි පෙරේ ශික්ෂාපදයේ වියත් 9 වියත් 6 බුද්ධ වචනේ එහෙම සඳහන් වෙනවා. එහෙම. හැබැයි අටුවාව තමයි විස්තර කරන්නේ ස්වාමීන් වහන්සේ. වියත කියන්නේ කොපමණද කියන එක නිශ්චිතව සඳහන් වෙලා නැහැ පෙළේ. පෙළේ. ඒ නිසා එක එක මත තියෙනවා. එහෙම. නුවණ අතෝ හිතත්වා ගවේෂකයෝ හිතත්වා කියලා තමයි අපිට ඉතින් මේකද කියන්නේ. එහෙමයි අපේ. සාමාන්‍යයෙන් අපිට හිතන්න තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ශරීරයක්. එහෙමයි. යම් කිසි ඔය මගේ මට හිතෙන විදිහට අඩි 7ක් 8ක් ප්‍රමාණයක ශරීරයක් තමයි භාගතුන් වහන්සේට තිබිලා තියෙන්නේ. අපේ හන්නේ ඒ අවසාන වශයෙන් අපි කාල වේලාව අවසන් වීගෙන යන නිසා මේ මේ තේචීවරිකාංගය තුන් සිවුර දුතාංගයක් විදිහට දරන කෙනෙක්ට ලැබෙන ආනිසංශ පිළිබඳව කෙටි විස්තරයක් කළොත් සම්මාදින් ඇත්තටම මේ මේ දුතාංග දේතිවරිකාංග විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම මේ දුතාංග සමාදන් වීමේ තියෙන ආනිසංශ තමයි අල්පේක්ෂතාවය ඇති වෙනවා. භික්ෂුවකට මහාන ජීවිතයේ සුබමානවත් කරගන්න ආලෝකමත් කරගන්න අල්පේච්ඡතාවය හරියම වටිනවා. ඉතින් ඇත්තටම තේ චීවරිකාංගය සමාදන් වෙච්ච භික්ෂුවකට තියෙන ලැබෙන ආනිසංස ගැන කල්පනා කරොත් ඒවත් යානිම කරන්න නම් බෑ මහානකම් පැත්තෙන් ගත්තොත්. එහෙමයි. දැන් ඇත්තටම අර අල්ප ආසාව දැන් අපි ආසාව නැති කරන්න තමයි මේ පැවිදි වෙලා ඉන්නේ. එහෙම. එතකොට මේ ආසාව බොහොම ඉක්මනින් තොනි වෙලා යනවා තේ චීවරිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවට. එහෙමයි. ඊළඟට සාමාන්‍යයෙන් කැමති සිවුරු වලට තියෙන මූලික ආසා. සිවුරු වලට තියෙන සිවුරු වලට තියෙන ආතාවත් එක්ක අනිත් ආතාවනොත් එහෙම අඩු කරගන්න ඒක හේතුවක් වෙනවා. එහෙම. ඊළඟට සාමාන්‍යයෙන් ආනිසංසයක් තමයි කැමති වෙලාවක කැමති දැනකට යන්න පුළුවන් මේ තුන් සිවුර විතරයි. නැත්නම් අර පිරිස් පරිස්කාර ටික පරි ආරඩු බාහිර ආදී ආරක්ෂා කරගෙන රබඩා ටික වහලා ඉර වෙලා එනවා. ඉර වෙනවා. ඒක මාත්‍ර බොහොම අර පියාපත් බර විතර තුන් සිවුර පොරව ගත්තා. නැත්නම් වැඩම කරනවා. ඊළඟට බොහොම සැහැල්ලු පැවැත්ම ඇති වෙනවා. එහෙම. ඉතින් මේ වගේ ඒ ගුණාංග රාශියක් ඊළඟට සාහස බලා ඉද්දී ඒ ගුණාන්තර තේරෙනවා බොහොම දුතාංග ධාරීව ඉන්නකොට කෙලස් කියලා අර පිඹලා දාන බව දුතාංග කියන නමේ හැටියටම එහෙම කෙලස් කම්පා කරලා දාන බව උන්වහන්සේට පැහැදිලි වෙනවා මේ අල්පේචිතාවේ ගුණ පුරුදුන පුරනකොට එහෙම අපහන්නේ ඉතින් සිල්වත්කම වඩාත්ම උපමට්ටම් කරන්නට හේතු වෙන ගුණවත්කම තවත් දියුණු කරගන්නට හේතු වෙන කෙලෙස් සිතවිලි සංසිඳවන්නට හේතු වෙන ඊටාම වටිනා ප්‍රතිපදාවක් තමයි මේ ධුතංග කියලා කියන්නේ. ඒ ධුතංගයන් අතරින් දෙවෙනි දෙවෙනි ධුතංගය තේචීවරිකංගය තුන් සිවුරෙන් පමණක් යැපෙන්නට පුරුදු වීම. සරල බව, චාම් බව, අල්පේච්ඡ බව දියුණු කරගන්නට උපකාර වෙන ප්‍රතිපදාවක් වෙනවා. ඒ පිළිබඳව තමයි සිවුර පිළිබඳව සිවුරේ කතාව සිවුරේ ඉතිහාසය පිළිබඳවත් කරුණු යම් මට්ටමකින් සාකච්ඡා කරමින් අද අපි ඔබ වෙත කරුණු ඉදිරිපත් කළේ. ඉතින් අපි නොදන්න බොහෝ කරුණු සමුදායක් අද දවසේ අපි ඉගෙන ගත්තා අපේ පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේ නිසා අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අද දවසේ මෙහි වැඩම කරලා අප වෙනුවෙන් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හැරීම සම්බන්ධයෙන්. බෞද්ධාකාර්ය මණ්ඩලයේ පින්නතුන් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ මෙවන් වූ වටිනා දුතාංගයක් පිළිබඳව ඉගෙන ගැනීම අපේක්ෂාවෙන් අපි අදට සමුගන්නවා ඔබට තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න